මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය භාවිතා කළ යුත්තක්. ඒ ක්‍රමවේදය භාවිතා කරන්නේ නැතුව මේ ජීවිතය සුවපත් කරගන්නවත් ශෝක පරිදේය දුක්ඛ දෝමනස් ආදී නැති කරගන්නවක්වත් හිත පිරිසිදු කරගන්නවත් සංසාරික ජීවිතය සුවපත් කරගන්නවක්වත් පුළුවන් කමක් නැත්තේ නෑ දුක් වලින් නිදහස් වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ හැමදාම දුක් විඳින්න තමයි ඉඳ වෙන්නේ. අන්නේ දුකෙන් නිදහස් වෙන මාර්ගය කතා කර කර විතරක් ඉන්න ඕන එකක් නෙවෙයි. සාකච්ඡා කර කර විතරක් හිටියට හරියන එකකුත් නෙවෙයි. මේ මාර්ගය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ භාවිතා කළ යුත්තක් කියලා. ඒ සඳහා ඊට ප්‍රායෝගිකව අපි අපේ ජීවිතයට ඒ උතුම් මාර්ගය භාවිතයට ගන්න ඕන පොඩි තැන්වලදී පවා භාවිතයට ගණ්ඩායි දැනගන්නේ. දැනගත්ත දේ භාවිතා කරන්න ඕනේ. එවැනි ප්‍රායෝගිකව භාවිතා කළ යුතු ධර්මය ප්‍රායෝගික භාවිතා කිරීම සඳහා උපදෙස් සැපීමට එහෙම උපදෙස් සැපීම ඒ භාවිතා කරන ක්‍රමවේදයන් ගැන සාකච්ඡා කිරීම අරමුණු කරගෙන තමයි මේ නිවන් මාර්ග ධර්මදේශනා මාලාව දිගහැරෙන්නේ බෞද්ධ මාධ්‍ය ජාලයේ මහා සත්ක්‍රියාවක් ඒ වගේම දරණාගම කුසල ධම්ම නායක ස්වාමීන් වහන්සේ ඒ කාර්ය මණ්ඩලයට එකතුලා බොහෝම වෙහෙස මහන්සි වෙලා මෙවැනි ධර්ම දේශනා මාලාවක් සඳහා අපිට ආරාධනා කරන්න. ඒ ඒ ධර්ම දේශනා මාලාව සංවිධානය කරන්න. ඒ ධර්ම දේශනා මාලාවේ 11 වෙනි ධර්ම දේශනාව තමයි අද දවසේ සිද්ධ කරන්නේ. මේ ධර්ම දේශනාවේ විශේෂත්වයක් තියෙනවා. මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන ඇත්තෝ අරමුණු කරගෙන තියෙන්නේ තම පුංචි දරුවාගේ උපන්දිනය. වෙනත් විශේෂ කෙලෙස් වැඩි වෙන දේවල් වලට හිත යොමු කරගන්නේ නැතුව කෙලෙස් අඩු වෙන දේවල් වලට දරුවෙකුට ආශිර්වාද කරන්න උපන්දිනයකට ආශිර්වාද කරන්න අනිත් අයට දිය හැකි ඉහළම තෑග්ග. දැන් වෙන තැන්වලදී හුඟක් වෙලාවට කරන්නේ උපන්දිනේ තියෙන කෙනාට තෑගි අරන් එනවා. එනකොට උපන්දිනේ තියෙන කට්ටියත් තෑගි දෙනවා කෑම බීම ආදිය දෙනවා. නමුත් ඒක ඉතින් හැමදාම ඉවරයි එක්තරා තවත් කෙලෙස් උපදවා ගන්න බෞද්ධ සංකල්ප වලට පටහැනි ස්වභාවයක් තියෙන දෙයක්. නමුත් මේ වගේ වෙලාවක සිද්ධ වෙන්නේ තමන්ගේ දරුවාගේ උපන්දිනයට ආශිර්වාද කිරීම සඳහා සියලු දෙනාටම වටිනාම තෑග්ගක් ලබා දෙනවා. ඇහෙන ඇහෙන මානෙයි කෙනෙක්ගේ හිතක් සැනසෙන ධර්ම දානම ධර්ම දානයක් ලබා දෙන්න ඕනෑ කියලා ඊටාම ආදර්ශ සම්පන්න කටයුත්තක් තමයි අද දවසේ මේ සිද්ධ වෙන්නේ. ඉතින් මේ ධර්ම දේශනා මාලාවේ 11 වෙනි ධර්ම දේශනාවට දායකත්වයෙන් දරන ඒ සියලු දෙනාටත් ඒ වගේම ඒ පුංචි දරුවාටත් ඒ වගේම ඒ සඳහා කැපවෙච්ච හැම කෙනෙකුටම ධර්මය ධර්මයේ ශ්‍රවණය වෙලා යම් කිසි කෙනෙක් ඒ ධර්මයේ තුලින් තමන්ගේ චිත්තසංතානය සකස් කරගන්න උත්සාහ ගන්න වාරයක් වාරයක් ගානේ බොහොම පින් සිද්ධ වෙනවා බොහොම ඊටාම වටිනා පිනක් සිද්ධ වෙනවා ඒ වගේම අපිත් ආශිර්වාද කරන ඒ හැම දිනාටම උතුම් යහපත උදා වේවා කියලා. අද දවසේ අපි සාකච්ඡා කරන්න තියෙන්නේ අපේ సంతానගත වැඩපිළිවෙලක තියෙන තවත් එක් ස්වභාවයක් කොහොමද ඒක निराකරණය කරගන්නේ කියලා. ඉන්නදී අපි පසුගිය දිනවල සාකච්ඡා කරන්න යෙදුනා අපේ කෙලෙස් ධර්මයන් අනුසය පරිඋත්‍රාණ විතික්‍රමණ කියන අවස්ථා තුනක පවතින බව සමහර වෙලාවට සමහර අකුසල ධර්මයන් නැගුණාම ඒ නැගෙන අකුසල ධර්මයන් හින්දා අපේ හිත නොසන්සුන් භාවයට පත් වෙනවා තරහ යනකොට තරහ යනකොට සංසුන් වෙන්නේ නැහැ ඒ වගේම තරහ ගියාට පස්සේ තරහ ගිහිල්ලා ටිකක් වෙලා හිත නොසන්සුන් වෙලා නොසන්සුන් වෙලා නොසන්සුන් වෙලා එක සීමාවකින් එහාට ඉවස ගන්න බැරුව යනවා. ඉවස ගන්න බැරුව ගියොත් මොකද කරන්නේ? එක්ක වචනයෙන් හරි ක්‍රියාවෙන් හරි ඒක ක්‍රියාත්මක භාවයට යනවා. අන්න ඒ ක්‍රියාත්මක භාවයට යන මට්ටමට හිතේ තියෙන අකුසලය ගොඩ ගැහුණාම කියනවා විතික්‍රමන මට්ටමට ආවා කියලා. නොසන්සුන් ගානට ආපුවාම කියනවා පරිඋත්ථාන කියලා. දැන් මේ වෙලාවේ තරහ එහෙම තියෙනවද දන්නේ නැහැ. බණ ඇහෙනකොටත් තරහ යනවද දන්නේ නැහැ. දැන් තරහ නැහැ. දැන් තරහ නැහැ. දැන් තියෙන්නේ මොන මට්ටමේද? අනුසය කියන මට්ටමේ. දැන් අපි ළඟ තරහ නැති වුණාට අපිට තරහ එනවා කොයි වෙලාවෙ හරි. මේ තරහ ඇති වෙන ස්වභාවය තරහ ඇති වෙන ස්වභාවය තියෙනවා. දැන් තරහ නැහැ. දැන් ඊර්ෂ්‍යාව නැහැ. දැන් ක්‍රෝධය නැහැ. දැන් වෛරය නැහැ. ඒවා නැති වුණාට ඊට අදාළ අරමුණු වෙනකොට තරහ ඇති වෙනවා. ආන්ගේ ඇති වෙන ස්වභාවය ඇති වෙන ස්වභාවය දැන් තියෙන හින්දා ස්වභාවය තියෙනවා. අන්නේ ස්වභාවය තියෙන හින්දා කියනවා ඒ කෙලෙස් දැන් තියෙන්නේ අනුසය මට්ටමේ කියලා. අනුසය මට්ටමේ තියෙනවා නම් ඒවා ඒ අනුසය මට්ටමේ තියෙන ඒවා අදාළ අරමුණු වෙනකොට නේද? අදාළ අරමුණු වෙනකොට නොසන්සුන් භාවයටපත් වෙනවා. මේ බලන්න දැන් ඕන අපි දැන් හොඳට ඉන්නවා. කිව්වා බණ අහනකොට තරහ යන්නේ නැහැ කියලා. මම ධර්ම දේශනාවට කාගේ හරි නමක් උදාහරණයට ගන්නවා. බලනකොට අරගෙන තියෙන නම මේ අයගේ තරහකාරයෙක්ගේ නමක් කියලා හිතන්නකො. තද වෛරකාරයෙක්ගේ නමක් තමයි අරන් තියෙන්නේ. දැන් ওই නම කියනකොට මොකද වෙන්නේ? මනසින් එයාව අරමුණු වෙනවා. අරමුණු වුණොත් මොකද වෙන්නේ? ආ අරමුණු වෙනකොටම තරහයක් එනවා. හරි. එක දිගටම මම එයාගේ නම කිය කිය එයාවම වර්ණනා කරන්න පටන් ගත්තොත් මොකක් හරි කාරණාවක් ඉදන් එයාගේ නම නම විතරක් නෙවෙයි ඒ පුද්ගලයාම අරගෙන හොඳට වර්ණනා කරනවා කිසි වැරද්දක් කරලා නැහැ කියලා. දැන් ඉවසලා ඉවසලා ඉවසලා මොකද වෙන්නේ දැන් අර තරහ වැඩි වෙලා දැන් අනුසය වශයෙන් තිබ්බ එක පරිඋත්තාන වුණා ඉවසලා ඉවසලා ඉවසලා බැරිම තැන නේද? පොඩ්ඩක් නේද ගස්සලා වගේ නැගිටලා නේද ධර්ම දේශනාවට බාධා වෙන විදිහට කෙනෙක් නැගිටලා යන්න ඉඩ තියෙනවා. එහෙම වෙන අවස්ථා තියෙනවද නැද්ද? ඒ මොකද අර ඉවස ගන්න බෑ. අන්න එතකොට කියන විතික්‍රමන මට්ටමට ආවා කියලා. අපි දන්නේ නැහැ ඒක අපේ ළඟ සිද්ධ වෙන දෙයක්. ඔන්න ඒ විතික්‍රමන මට්ටමට ක්‍රියාත්මක භාවයට යන එක නවත්ත ගන්න මොකද්ද කරන්න ඕනේ කියලා අපි ඊයේ ධර්ම දේශනාවේ ඊයේ දවසනත් ඒ වගේම අද ධර්ම දේශන ඊට පෙරදා ධර්ම දේශනාවේදීත් සඳහන් කරා. එතකොට දැන් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පරිඋත්ථාන සහ අනුසය කියන දෙක කොහොමද යටපත් කරගන්නේ කියන එක ඒක දැනගත්තොත් තමයි අපිට කරගන්න පුළුවන්. මොකද දන්නේ නැතුව අපිට මොකද්ද වෙන්නේ කියලා අපි හරියටම දැනගන්න ඕනේ. අපි මේ හිතියට ශරීරයට මොකද්ද වෙන්නේ කියලා අපි දන්නවා. ඒත් පිටින් ඇතුලේ පිළිකාවක් එහෙම ඇති වෙනවා නම් එහෙම මේ ඒක දන්නේ නැහැ. පිළිකාවක් වෙනවා කියලා දන්නේ නැහැ. අන්තිමට ඉතින් කලින් අඳුරගත්තොත් විතරක් පිළිකාව මර්ධනය කරගන්න පුළුවන්. බැරි වුණොත් ඉතින් ඉවරයි තමයි. නේද? ඒ වෙනාට දැන් අපිරිසිදු වෙනකොට දන්නවා. මේ වගේ පොඩි පොඩි දේවල් ටිකක් දන්න. ඒතකොට අපිට අපිරිසිදු වෙනකොට පිරිසිදු කරගන්නවා. නේද? ඒතකොට මේ ලැබිලා තියෙන මස් ශරීරයේ වෙනසක් වෙනකොටවත් අපි දන්නේ නැත්තම්. නොපෙනෙන හිතක එතන මොනවද වෙන්නේ කියලා දන්නේම නැහැ. හුඟක් අය ඉන්නවා. ක්‍රියාත්මක වෙන පාලනය කළ හැකිව තියෙන හේතු ඇතුව සකස් වෙන මගේ පාලනයකින් තොරව සකස් වෙන හිතක් කියලා ක්‍රියාවලියක් තියෙනවද කියලාවත් සමහර අය දන්නේ නැතුව ඉපදිලා මැරලා යනවා. එහෙම එකක් තියෙනවද කියලාවත් දන්නේ නැහැ. ඒ ඉතින් ඒක වෙනවනේ. වෙන දෙයට අනුව ඔහේ ඉන්න ඇති. මේ මම දන්නේ නැහැ මේ වෙලාවෙත් පරීක්ෂා කරලා බලන්න ඕනේ. ධර්මය ඇහෙනයි. උදේ නැගිට්ටහම මගේ හිත මට මොනවද කියන්නේ මං එරුවා කර කර ඉන්නවා. හරිද දන්නේ නැහැ. කන්න කියන වෙලාවට කනවා, නාන්න කියන වෙලාවට නානවා, බොන්න කියන වෙලාවට බොනවා, වැඩට යන්න කියන වෙලාවට වැඩට යනවා, කාට හරි බයින්න කියන වෙලාවට බයිනවා, ගහන්න කියන වෙලාවට ගහනවා, කාව හරි බලන්න යන්න කියලා මගේ හිත කියනකොට බලන්න යනවා. දැන් කේලම කියන්න හොඳ වෙලාවයි කියලා කියනකොට කේලම කියනවා නේද? සත්තු මරනවා, හොරකම් කරනවා, ඒවත් කරනවා. ඉතින් හිත කියනවා නම් අන්න අර දේ කරන්න කියලා ඒ දේ කර කර ඉන්න එක ඒ දේ කර කර ජීවත් වෙන එක දන්නේ ජීවිතය කියන්නේ. හිත හැමදේම කියන්නේ මට ඕන හැටියට හැමදේම කරන්නද? එහෙනම් මේක පාලනය කළ හැකි තත්වයක තියෙනවද කියලා බලලා ඒකට මොකක් හරි වැඩපිළිවෙලක් තියෙනවද කියලා බලලා ඒ වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕනේ ක්‍රියාත්මක කරගන්න ගන්න ඕනේ. නැත්තම් ලොකු අනතුරක. හොඳයි. හිත මෙල්ල කරන්න ලෑස්ති වෙන අය දැනගන්න ඕන කාරණාවක් තියෙනවා. පුංචි කාලේ ඉපදුනහම අපිට ඇවිදගෙන යන්න ඕන කියලා හිතුනොත් එහෙම දරුවෙක්ව ඇවිද්දවන්න කියලා ඕන කියලා හිතුනහම දරුවට කියනවා අන්න අතෙන්ට යන්න කියලා. දරුවා යන්නේ යන්න යනවා ඒ පැත්ත. යන්නේ කොහෙවත් යවෙන්නේ කොහෙවත්. නේද? යන්නේ කොහෙවත් යවෙන්නේ. ඇයි එයාගේ ශරීරය ඇවිදගෙන යන්න තරම් වර්ධනය වෙලා නැහැ. මොකද්ද? වර්ධනය වෙලා නැහැ. වර්ධනය වුණාම හරියනවද නැද්ද? පුංචි කාලේ බත් කන්නවත් බෑ. මූණ හැමතැනම ගා ගන්නවා. බත් දුන්නොත් එහෙම කන්න. වර්ධනය වෙලා නැහැ. හරියට අවශ්‍ය දේට කටයුතු කරන්න. ඊළඟ පුංචි ළමයා වෙලාවකට මොනවා හරි සෙල්ලම් බඩුවක් දැක්කම කෑ ගහලා ඉල්ලනවා. දීලා ටිකක් වෙලා යනකොට අල්ලවිසි කරනවා. මැනිකක් වුණත් කරන්න දෙයක් නැහැ. අවිසි කරලා දානවා. නේද? ආයෙ ටික ගිහින් ආයෙ අර කිල්ලලම කෑ ගහනවා. ආන් ඒ වගේ දෙනකොට විසිකරන ආපහු නැති වෙනකොට කෑ ගහන ලක්ෂණ ළමයින්ගේ ඒ ඒ හැටි ඒ ටික තියෙනවා. අපේ හිත ගැන පොඩ්ඩක් බලන්න. දැන් මම කියනවා එක අරමුණක වාසය කරන්න කියලා. එක අරමුණක ඉන්න කියලා කියනවා. හිත එක අරමුණක තියන්න කියලා කියනවා. අපි හිතමුකෝ ආනාපානේ හිත තියාගෙන ඉන්න කියනවා කියනවා. කූස් හිතන්නේ නැතුව හුස්ම දැනීමේ හිත තියාගෙන ඉන්න කියලා කියනවා. ඉතින් දැන් මම ඉඳගන්නේ ඒක කරන්න කියලා හිතාගෙන. මොකද වෙන්නේ? වෙන්නේ මොකද්ද? පෙරහැරක් වෙනවා වගේ පරණ මොනවා මොනවා හරි ටික වෙලාවක් යනකොටම පරණ මොන මොන හරි මතක් වෙයි ඕන් ඉන්නවා දැන් ඉතින් වෙන වෙන ලෝකෙක ඉන්නේ ඇස් පියාගෙන අනිත් අය හිතන්නේ භාවනා කරනවා කියලා. ටිකකින් තමයි මතක් වෙන්නේ මම හිතන්න හැදුවේ එකක් හිතුනේ එකක් කියලා. එතකොට දරුවාව යවන්න හැදුවේ එක පැත්තකට යවුනේ වෙන පැත්තකට. නේද? අන්න එහෙනම් ඒ මොකද දරුවාගේ කය වර්ධනය වෙලා නැති හින්දා. මම හිතන්න හැදුවේ එකක් මට හිතෙන්නේ එකක්. ඒ මොකද? එහෙනම් මගේ හිත කවුරු වගේද? නේද? ලද්දාම කය නම් කොහොම හරි ගන්න දවසේ ඉඳලා කිලෝ ගණන් කාලා කාලා කාලා කාලා කාලා නේද? කොච්චර බත් කාලයක්ද මේ වෙනකොට? යන්තම් 70ක් විතර ඉතුරු කරගත්තා. කොහොම හරි කය ලොකු කරගත්තා. නේද? පුළුවන් තරම් කාලා යන්තම් ටිකක් ඉතුරු කරගත්තා. කය හදාගත්තා. හිත හිත තාම ලදරුවෙක්ගේ වාගේ ඇයි මොනවා හරි ඕනේ කියලා කිව්වොත් අඬනවා. අප්පෝ ලැජ්ජාව බෑ නේද? ඇඬුවා නේද ඊයේ පෙරේද? ඇඬුවා නම් ඉතින් මහා ලැජ්ජාව වෙන්න ඕනේ. ඇයි? අඬනවා. ඊළඟට ළඟට හම්බුනාම ඕනේ නැහැ කියලා හිතනවා. ආයෙ ටිකකින් ආයෙ ඕනේ කියනවා. නේද? ඒක අරමුණක තියන්න බෑ. එහෙනම් පුංචි දරුවෙක් වාගේ මෙන්න මේ හිත වර්ධනය කරගන්න අපි සීල සමාධි ප්‍රඥා කියන ගුණාංග වඩන්න ඕනේ. හිත වර්ධනය කරන එකයි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ. අපි ඒක අරගෙන වෙන වෙන දේවල් වගේ කරගෙන ඉන්න පුද පූජා විතරක් තියෙනවා. හ්ම්. එක එක ඒවා එක එක එක පින්කම් විතරක් කර කර ඉන්නවා. මොකක්ද මේ ධර්මය කියලා හෙව්වේ නැහැ. මේක අපේ හිතේ තියෙන ස්වභාවය පිළිබඳ දැඩි විග්‍රහයක් කරන. සියුම් විග්‍රහයක් කරනවා. කිසිම අඩුපාඩුවක් නැති විග්‍රහයක් කරන හිතේ ඇති වෙන සිතුවිලි විතර නෙවෙයි ඒවා නැති කිරීම පිළිබඳ නැති කරන ක්‍රමය පිළිබඳ ඉතාම විශාල ආය තවත් තර්කයට අහු වෙන්නේ නැති විග්‍රහයක් සිද්ධ කරන මහා වටින ධර්මයක් තමයි අපිට හම්බෙලා තියෙන්නේ. අපි යෝග තියාගෙන ඉන්නවා. නේද? උරුම වෙච්ච දායාදය. එහෙම නැතුව අන්න අර දැන් එකයි මම කිව්වේ අපිට තේරුණා නේද මම ඉස්සෙල්ලා කියද්දි? සමහර වෙලාවට කෙලෙස් නිදිගත් ස්වභාවයෙන් ඒක නෑ වගේ. ඇත්තරම නෑ තමයි. නමුත් ඇති වෙන ස්වභාවය තියෙනවා නම් කිව්වා අනුසය කියලා. ඒකට අදාළ අරමුණු ආපුවම ඇවිස්සුනහම කුණු කොට ඇවිස්සෙනවා වගේ ඇවිස්සෙනවා අපේ හිත. එතකොට කියනවා පරිඋත්ථාන කියලා. ඊට පස්සේ ඒක ක්‍රියාත්මක භාවයට යනවා. එතකොට කියනවා යතික්‍රමණ කියලා. හොඳයි. ඒක පැහැදිලි නේද? මෙන්න මේ හිත ඇවිස්සෙන ගතිය ඇවිස්සෙනකොට ඉන්න පුළුවන්ද? එහෙනම් ටික ටික ටික ටික ඉන්න අමාරු වෙනවා. නේද? තරහ ගියාම මොකද කරන්නේ? ඉඳගෙන හිටියොත් නැගිටිනවා. නැගිටලා තවත් තරහ වැඩි නම් මොකද කරන්නේ? එහාට මෙහාට ඇවිදිනවා. ඒ තවත් තරහ වැඩි වෙනකොට මොකද කරන්නේ? නේද? ඉතින් ගෑ ගහන්න පටන් ගන්නවා, මූණ පුපුරු ගහන්න පටන් ගන්නවා. හ්ම් හරි දේවල් අත් මිටිමලෝ කර ගන්නවා, දත් පූට්ටු වෙනවා. මොකද කරන්නේ? ඉතින් වෙනවනේ. නේද? අන්න හරි. සිද්ධ වෙනවා. ඒ වෙලාවට ටික ටික ටික ටික සිහියේම නැතු වෙනවා. සිහිය නැහැ මොනවා කියනවද මොනවා හිතනවද දන්නේ නැහැ. නේද? ඒ විදිහට ඇත්තටම පාපයන් සිද්ධ වෙනවා. මේක හරීම ඛේද ජනක සිද්ධියක් එක අතකින් තරහ විතරක් නෙමෙයි මම හැම එක ගැනම කියන්නේ. තේරුම් ගන්න පහසුවෙන්ද එහෙම කියන්නේ. පින්නත් මේ අපි මෙහෙම ඉන්නකොට මధుරව ඉවරක් නැතුව අපි වට කරගත්තොත් හරදර. ආයිදත් වැඩිය සැරසත්තු කොටණ්ඩ ගත්ත කාක්කෝ වගේ සත්තු ඇවිල්ලා එක දිගට කොටණ්ඩ හාරණ්ඩ ওই වගේ පටන් ගත්තොත් එහෙම එළවනවා ඉවරක් නැහැ. නේද? ඒ කියන්නේ බාහිරින් තියෙන කරදරින්ද ජීවත් වෙන්න අමාරුයි සුවසේ. එහෙම ඒවා තියෙනවනම්. බාහිර කරදර වැඩි. බාහිර කරදරින්ද රිදෙනවා. අපි දන්නේ නැති වුණාට පොඩ්ඩක් හිතලා බලන්න. බාහිර කරදර වලින් රිදෙනවද නැද්ද කියලා? වැඩියෙන්ම තරහ යන්නේ තමන්ගේ වැඩවලට අනුන්ගේ වැඩවලට. පාරේ යනකොට කවුරු හරි අපි යන වාහනේ පැත්තට වාහනයක් නීති විරෝධී විදිහට අරගෙන වේගෙන් ගියා යන්න බාධා කරලා. පොඩ්ඩෙන් ඉවරයි. එයා ගියා. මං මේකේ වීදුරුත් වහලා. කාටවත් ඇහෙන්නේත් නැහැ. තනියම මොකද වෙන්නේ? තනියම පුපුරනවා මේ. තනියම පුපුරනවා, බයිනවා, පරදවචන කියනවා. ඇහෙනවද කාටවත්? ඒ ගිය කටියට ඇහෙනවද? එයා හැදෙනවද? මොකක්වත් නැහැ. මෙන්න මෙහෙ තනියම මොකද වෙලා තියෙන්නේ? තනියම රත් වෙලා. තනියම පිච්චිලා. හරියට කාකෙක් ඇවිල්ලා ශරීරයට කොටලා ගියා වගේ අර මනුස්සයා කරේ හිතට කොටලා ගියා. නේද? ඉතින් මං ඉතින් සෑහෙන වෙලාවක් යනවා මේක ආය අපේ හිත ගැන පොඩ්ඩක් ඔන්න ඔය ක්‍රමයට නිකන් කල්පනා කරලා බලන්න. පාරේ ඇවිදින්න යනකොට මොකද වෙන්නේ කියලා. වටෙන් පිටෙන් කොටනවා ඉන්න දෙන්නේ නැහැ. රාගයෙන් කොටනවා, ඊර්ෂ්‍යාවෙන් කොටනවා, වෛරයෙන් කොටනවා නේද? තරහ ඇති වෙනවා, ගිජුකම් කෑදරකම් ඇති වෙනවා. අයියෝ පාර යන්න නෑ අපිට. සත්වය ඇවිල්ලා කොටනවා වගේ බාහිර අරමුණු හින්දා අපිට හරි කරදරේ යන්න බෑ. කොච්චර දුකද බලන්න විඳින්නේ? නේද? ආන්ගේ මොකද අනුසය කියන தත්ත්වයේ තියෙන හින්දා. නේද? අනුසය කියන தත්ත්වය තියෙන හින්දා කොටනවා නෙවෙයි බාහිර අරමුණු හින්දා මේ අපේ හිත කෙටෙනවා. හිතට කෙටෙනවා. ඉතින් හරි අමාරුයි. කෙටෙන කෙටෙන හැටියට අපි ඉතින් ඒක හදන්න ලෑස්ති වෙන්න ඕනේ. මොන හරි බලන්න කියලා කෙටුවොත් එහෙම දුවන්න ඕනේ බලන්න. නේද? කාට හරි තරහ තරහ යන වැඩක් වුණොත් බයින්න ඕනේ බයින්නකම් බෑ. බැන්නට පස්සේ හරියනවා. ඒක තනියම හරි බයින්නේ. නේද? ඉතින් මේ වගේ දුක්ඛිත සහිතව ජීවත් වෙන අපිට මෙන්න මේ කෙලෙස් ධර්මයන් ආපුවාම මේක ඔය විදිහට හිත නොසන්සුන් වෙවි නොසන්සුන් වෙවි නොසන්සුන් වෙවි එන එක නවත්වා ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ අපිට ලබා දෙන ක්‍රමවේදය තමයි සමාධිය කියලා කියන්නේ. පරිඋත් ทาน தත්වයට එන කෙලෙස් ධර්මයන් ක්‍රියාත්මක භාවයට යන විතික්‍රමන මට්ටමට යන්න දෙන්නේ නැතුව. හරියට වීරයෙක් ඉදිරිපත් වෙලා යම්කිසි අනතුරක් අපි හිතමු අපි ගඟක පීනගෙන යන්න ගියාම ගඟ පැත්තට ගහගෙන යන්න යනවා කියලා. සැඩපහර පැත්තට ගහගෙන යන්න ගියා. දැන් මේ පැත්තට ගහගෙන යන්න යනකොට එකපාරටම කවුරු හරි වීර පුරුෂයෙක් ඉක්මනට ගඟට පැනලා අතින් අල්ලලා ඇදලා බේර ගන්නවා වාගේ. හරිද? අන්න ඒ වගේ අපි යම්කිසි සමාධියක් වර්ධනය කරගත්තොත් අපේ ජීවිතේ චිත්ත ඒකාග්‍රතාවයක් වර්ධනය කරගත්තොත් ඒ වර්ධනය කරගත්ත චිත්ත ඒකාග්‍රතාවය නොයේකුත් කෙලෙස් ධර්ම උපදින කල්හි මොකද වෙන්නේ? ඉදිරිපත් වෙලා අපේ හිතෙන්ම අන්න අර කෙලෙස් වලට ක්‍රියාත්මක භාවයට ගිහිල්ලා අසිහියෙන් දඟලන්න ඉඩ තියන්නේ නැහැ. ඒක හේතු වෙලා ප්‍රත්‍ය වෙලා ඉදිරිපත් වෙලා අපේ හිතෙන් නැగిලා එනවා. මේක හොඳට තේරුම් ගන්න ඕනේ. මේක වර්ධනය කරගෙන තියාගන්න ඕනේ කියන්නේ ඒකයි. අපි හිතමු මෙහෙම. දැන් මම හොඳට සමාධියක් වර්ධනය කරගෙන ඉන්න ඉන්නවා. විදර්ශනානේ අපි ඊළඟ ධර්ම දේශනාවේ විදර්ශනාවේ තියෙන වටිනාකම ගැන සාකච්ඡා කරමුකෝ. දැන් අර සමාධියෙන් මොකද කරන්නේ කියලා කතා කරමුකෝ. හොඳට චිත්ත ඒකාග්‍රතාවයක් වර්ධනය කරගෙන ඉන්න කෙනෙක් කියලා හිතන්නකෝ. එහෙම ඉන්න ඉන්න කෙනෙකුට තරහ යන්නෙම නැද්ද? නේද තරහ යනවා. දැන් හොඳයි විදර්ශනාවට වෙලා නෑ දැන් හැබැයි ප්‍රශ්නේ තියෙන වටිනාකම මේකයි. දැන් තරහා ගිහිල්ලා මොකද කරන්නේ පුටුවටලා ඉඳගෙන එනවාකෝ කියලා දැන් අපි හිතමු ආයුධයක් හරි තියාගෙන ඉන්නවා දැන්. හරිද? මේ අධික තරහ ඇවිල්ලා නොසන්සුන් වෙලා ක්‍රියාත්මක භාවයට යන්න පෙර ආතෝ මොකද වෙන්නේ? සිසිල් දියදහරකින් අර ගින්දර නිවල දානවා වගේ. හ්ම්. ඇස් දෙක පිය වෙච්ච සැනින් අර Tamanට ඇති වෙච්ච සමාධිය හිතෙන්ම නැగిලා යනවා. හිතෙන්ම නැగిලා ආවිල්ලා මොකද කරන්නේ? අර නොසන්සුන් වෙන හිත තරහ තියනවා. නොසන්සුන් වෙච්ච හිත සංසුන් කරනවා. ආන්ගේ සංසුන් කරනකොට Tamanට මොකද වෙන්නේ? අර ක්‍රියාත්මක භාවයට යන්නේ නැති වෙනවා. අත්දැකලා බලන්න ඕනේ. එහෙම බෙහෙතක් තියෙනවා. හරිද? අපි කියමු ඒක නිකන් හරියට වේදනානාශකයක් වගේ. වේදනානාශකයෙන් අසනීපය හොඳ වෙනවද? වේදනානාශකයේ තියෙන්නේ දුක් විඳින එක අඩු කරගන්න මිසක්කා අපි වේදනානාශක අරගෙන තමයි හුඟක් වෙලාවට දොස්තරලා ළඟට යන්නේ. නේද? සමාධිය කියන්නේ අන්න ඒ වගේ වේදනා නාශකයක්. මොකද මෙයාට අධික වේදනාව විඳින්න වෙනව නැත්තම් ඒ වගේ මේ එක එක දේවල් දැන් යම් කිසි කෙලෙස් ධර්මයක් ඉස්මතු වෙලා එයා කාමයේ වර්ධවා හැසිරීමකට අවශ්‍ය පරිසරයකට වැටිලා හදිසියෙන්. අසරණකම තියාගෙන Tamanට පාලනය කරගන්න බැරුව වැරදකට යෙදෙන්න Tamanගේ හිත නැඹුරු වීගෙන යන වෙලාවේ ඇස් දෙක පියාගත්ත සැනින් අන්න අර වර්ධනය කරපු සමාධිය එක සැනක සමාධිය ඉදිරිපත් වෙලා ඒ සමාධියේ හින්දා අර නොසන්සුන්භාවයටපත් වෙන්නේ නැහැ. කෙනෙකුට හිතේ ආනාපාන ආනාපාන සති සමාධිය වර්ධනය කරපු හින්දා මේ කොහොමද ඒ වෙලාවට කොහෙද මේ වගේ තරහ ගිය වෙලාවට ආනාපාන සතිය වැඩෙනවා ඒක භාවනා වේදෙන කියලා. අන්න ඒක තමයි වැරද්ද. භාවනා කරද්දී ආනාපාන සතිය පුරුදු කරපේක ඇත්තයි. නමුත් ඒ ආනාපාන සතිය හෝ නැත්නම් මෛත්‍රිය හෝ වෙනත් අසුබය හෝ මොකක් හරි එකකින් සමාධියක් පුරුදු කරේ. සමාධිය පුරුදු කළා කියන්නේ චිත්ත ඒකාග්‍ර භාවයකට හිතපත් කරා හිත වර්ධනය කළා. ආන්ගේ වර්ධිත හිතෙහි අර වගේ අර තරහ ඉපදුනාට නොසන්සුන් වීම වෙන්නේ නෑ ඒක අත්දකින්න පුළුවන්. ඔන්න භාවනා කරලා චිත්ත සමාධිය වර්ධනය කරගන්න කෙනාට තේරෙනවා ඉස්සර වගේ මම තරහ ගියාට ඒක පාලනය වෙනවා. අපි කියන්නේ පාලනය වෙනවා. තරහ ගියාට පාලනය වෙනවා. ඊර්ෂ්‍යාව ඇති වුණාට පාලනය වෙනවා. නිନ୍ଦ පාලනය වෙනවා. හ්ම් එක එක අරමුණු වලට හිත දුවන්නේ නැති වෙනකොට එක අරමුණක ඔන්න ඉගෙන ගන්න වගේ කෙනෙක් නම් හොඳට ඉගෙන ගන්න පුළුවන් වෙනවා. මතක ශක්තිය වර්ධනය වෙනවා. ඇයි? එක අරමුණක ඉන්න පුළුවන් හින්දා. ඒ හිත හොඳට වැඩ ගන්න පුළුවන් හිතක් බවට පත් වෙගෙනයි මේ ඉන්නේ දැන්. අපේ හිතෙන් වැඩ ගන්න බෑ. ඇයි? වැඩ ගන්න අල්ල ගන්න බෑ. දඟලන නලියන හිතකින් වැඩක් ගන්න බෑ. වැඩක් ගන්න බැරි හිත ක්‍රමානුකූලව ඇයි අපි කිව්වේ පුංචි ළමයාට එක එක පැත්තකට ඇවිදගෙන යන්න බෑ යන්නේ කොහොමද යවෙන්නේ කොහොමද එයාගෙන් වැඩ ගන්න පුළුවන්ද? එයාට කියන්න පුළුවන්ද පුතේ මේ පොල් ටික ගාලා දෙන්න? මොකවත් බෑ ඇයි? තාම ශරීරේ වර්ධනය වෙලා නැහැ. එහෙනම් හිත වර්ධනය නොකරපු හින්දා එකෙන් වැඩක් ගන්න වැඩක් ගන්න බැරුවයි අපි ලත වෙන්නේ. විසීරණ හිත හැම අරමුණක විසිරෙනවා. විසිරෙනට කියන වැඩක් ගන්න බෑ. අපි දන්නේ නෑ මේක. ඒකින්ද මේක හරීම වටින කාරණාවක්. හ්ම්. නිකම් පා හුඟාක් අය කියනවා නේද? හුඟාක් අය කියනවා නේද? වැරද්දක් වෙලා අපරාධ මගේ කරේ කියලා. අපරාධ මම මේ වචනේ කිව්වේ. අපරාධ මම මේ වැඩේ කරේ. මට නොකර ඉන්නයි තිබ්බේ කියලා කිව්වේ නැතත් දැනෙනවද නැද්ද හුඟක් කලාවට? එතකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි. වෙන්න ඕන දේ වෙලා ඉවරයි. එහෙනම් අපි දන්න දේවක්වත් හොඳ නරක අපිට ඔලුවට එන්නේ නැහැ. වැරද්ද කරන්න අවශ්‍ය කරන පරිසරය සකස් වෙන වෙලාවට. ඉතින් ඒකින්ද චිත්ත සමාධිය කියන එක ඔය කියන හැටියට තේරෙන්න ඕනේ. මේ මේකට වයස සීමාව කීයද දන්නේ නැහැ. චිත්ත සමාධිය වර්ධනය කරන්න පටන් ගන්න ඕන වයස සීමාව 65ක් ආ නෑ 70ක්. ඒ වගේ වෙනකන් හොඳ නෑ. එහෙමද? නේද මේක ශරීරයේ ලෙඩ හැදුනහම බෙහෙත් දෙන්නේ 65න් 70න් පස්සේද නෑ ඊටත් ශරීරයේ නියමාකාරයට වර්ධනය කරගන්න නම් පුංචි කාලෙම ඒ ශරීරය පිළිබඳ නේද කලයුත්ත කරන්න ඕනද නැද්ද එතකොට තමයි හොඳට වර්ධනය කරගන්න පුළුවන් වෙන්නේ ඒ වගේ මේ හිත පොඩි කාලේ ඉඳලම සමාධියකට හුරු කරොත් දරුවෙක්ගේ අද කාලේ තියෙන ව්‍යසනකාරී తত্ত্বය අද කාලීනව තියෙන ව්‍යසනකාරී තත්ත්වයක් එක්ක අපිට ළමයෙක් ළමයෙකුට තමන්ගේම තුලින් ඇති වෙන පාලනයක් පුරු කිරීමෙන් තොරව ළමයාව ලේසියකට හොඳ දරුවෙක් කරන්න අමාරුයි. නේද? එහෙනම් තමන්ගේම ඇතුලෙන් එන පාලනයක් පුරුදු කරන්ඩ දරුවෙකුට ඇත්තටම අපිට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙකුට චිත්ත සමාධියක් වර්ධනය කරගන්න භාවනාවක් පුරුදු කරනවා නම් සමත භාවනාවක්. දරුවන්ව යවන්නේ දැන් ශාරීරික පුහුණු වලට නේද? ක්‍රීඩා වලට යවන්නේ. හරියට වෙලාවට નિયમિત කලාවට මාත්‍රාවට නේද? ඒ මොකද ඒ යවන්නේ ඇයි? ඔහොම එක තැන ඉන්න බෑ ළමයා එක්සර්සයිස් කරන්න ඕනේ. නේද කියලා ක්‍රීඩා කරන්න කියලා උදේම යවනවා. පාසල් යන ළමයි උදේම යනවා ප්‍රැක්ටිස් කරන්න යනවා කියලා. නේද? ඒ ඒ ශරීරය පුරුදු කරන්නයි යන්නේ. ඒ වගේ අපේ බෞද්ධයන්ට සංකල්පයක් එන්න ඕනේ. මෙයාව මේ මානසික පුහුණුවට යවන්න ඕනේ. මානසික පුහුණුවට යවන්න ඕනේ. ඒක පටන් ගන්න ඕන කාලේ දැන්. හරියට හරි විදිහ නම් කයද වැඩියෙන් වැදගත් වෙන්නේ යමක් කරන්න සිතද වැඩියෙන් වැදගත් වෙන්නේ. කෝ සිතයි වැඩියෙන් වැදගත් වෙන්නේ. හැම දෙයකටම පූර්වාංගම වෙන්නේ අපේ මානසිකාරය. ඒතර වැඩියෙන් වැදගත් වෙන එක හදනවද? ළමයින්ගේ. වැඩියෙන් වැදගත් වෙන එක හදනවද? ඒක අඩුයි බොහොම අඩුයි. එහෙනම් අපි ධර්මය තුල ධර්මය තුලින් අපේ පැත්ත දිහා බලනවා අඩුයි. අපිට මේ පේන මස් ශරීරය පේනවා මිසක් හිතේ ස්වභාවය පේන්නේ නැහැ. කොච්චර අසරණද බලන්න. හිතක් එක එක පැතිවලට හැරෙනකොට මිනිස්සෙක් කොච්චර අසරණ වෙනවද නේද? හ්ම් එතකොට දරුවෝ කොච්චර අසරණද බලන්න. කොච්චර දේවල් මේ සමාජයේ තියෙන දේවල් අරගෙන බලනකොට කොච්චරනම් තේරෙනවද අපි මේ වැරද්දක් සිද්ධ වෙන දරුවන්ට හරියට බයිනවා. පුංචි පුංචි ළමයි හරියට එක එක වැරදි වලට පෙළඹිලා මේ කාලේ. එතකොට ඒ ළමයින්ට හරියට එක එක කියනවා. නේද? කාලය ඇඳලා ඉන්න බෑ කියනවා. එක එක ඒවා කියනවා. බයිනවා. නමුත් ඒ ඒ දරුවන්ට ඒ දරුවන්ගේ හිත පාලනය කරගන්න ක්‍රමවේදයක් නැති හින්දා දෙමව්පියන්ගේ හරි ආభాසය නැති හින්දා එයාලා ඉදිරියට ගියේ නෑ නේද? එයාලා විනාශ වෙලා ගියා. ඒ විතරක් නෙවෙයි අද තියෙන තරංගකාරී తত্ত্বය. ඊට තරංකාරී තත්වයෙන් තමන්ගේ දරුවා ඉහළ තැනකට දාගන්න කාට හරි ඕන නම් එයාගේ සිහිය වර්ධනය වෙන්න ඕනද නැද්ද? අදිෂ්ඨාන ශක්තිය වර්ධනය වෙන්න ඕනද නැද්ද? වීරිය වර්ධනය වෙන්න ඕනද නැද්ද? නේද? ඒකාග්‍රතාවය වර්ධනය වෙන්න ඕනද නැද්ද? එක අරමුණක එයාට ඉන්න පුළුවන්කම තියෙන්න ඕන. විවිධ අරමුණු වටේ පිටේ තියෙද්දී එක අරමුණක ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ආන් එක වර්ධනය වෙන්න ඕනද නැද්ද? ඒ කියන්නේ චිත්ත ශක්තිය වර්ධනය වෙන්න ඕනද නැද්ද? එහෙනම් ඒක ඒක පුරුදු පුහුණු කරන්න ඕනද නැද්ද? එහෙනම් ළමයින්ව භාවනාවකට නතු කරන්න ඕනද නැද්ද? සමත භාවනාව කියන්නේ කිසියම්ම කිසි දවසක මේ විදර්ශනා භාවනාව ඉතාම වටිනවා. නමුත් අපි කවුරු හරි කියනවා නම් විදර්ශනා කරලා ලෝකේ කලකිරුණොත් අපේ අපේ මට ළමයක් නැති වෙනවා කියලා අර ලව් දන්නවනේ. ඉතින් අපේ අම්මලාගේ තාත්තලාගේ කතා. නේද? රාගාදී කෙලෙස් ධර්ම නැති වෙන්න සකදාගාමි අනාගාමි තත්ත්වයටපත් වෙන්න ඕනේ. එතකන් තියෙන්නේ පාලනයක්. එතකන් තියෙන්නේ දැඩි ගැනීම නැතිවීමක්. ඒතකොට කියනවා ළමයින්ට භාවනාවේම හොඳ නැහැ විවාහ ජීවිතේම අසාර්ථක වෙනවා කියලා. සෝවාන් වුණත් විවාහ ජීවිතයක් ගත කරනවා. ඉතාලම සාර්ථක පුද්ගලයා ලෝකයේ සෝවාන් පුද්ගලයා. හ්ම් බිහි ජීවිතයක් ගත කරන ඉතාලම සාර්ථක කෙනා. දැන් ධර්මයට නැඹුරු කරන්න බය වෙන්න ඕනේ නැහැ. මොකක්ද මේ විකාර වෙන්නේ? නේද? ඉතින් ධර්මයට නැඹුරු කරවන්න ඕනේ. හොඳයි එහෙම බෑ කියලා දැනට හිතෙනවා නම් සමත භාවනාව වර්ධනය කිරීම නම් ඉතාමත්ම ප්‍රබල පුහුණුවක් ලෞකික ජීවිතය දියුණු කරවන්න. ඇයි එහෙම කියන්නේ? අරමුණුගත කරගෙන සමහර දරුවෝ ඉන්නවා පොත් දිහා බලාගෙන පාඩම් කරනවා අම්මලාට කියනවා විභාග කිට් වෙනකොට. මොකවත්ම මතක හිටින්නේ නැහැ. මට එක දවසක් ඇවිල්ලාගෙන එක්කෙනෙක් ගිහිල්ලා මේ බෙහෙත් වර්ගයක් ගන්න. වේද මහත්තයෙක් හොයාගෙන ගිහලා බෙහෙත් වර්ගයක් දෙන ළමයාට ගෙනල්ලා දවස ගානේ. මොකද මේ? එයාට මතක හිටින්නේ නැත්නම් ලෙඩක් හැදලා ආම්තුරනේ විභාග කිට් වෙනකොට මතක නැත යනවා. මොකද මේ විභාග කිට් වෙනකොට මතක නැත යන්නේ? හිතේ තියෙන නොසන්සුන්කම දැකලා තියෙනවද? ඕන තරම් අත්දැකලා තියෙයි. අපිත් අත්දැකලා තියෙයි ඕන තරම්. හොඳට පාඩම් තියෙන ඒවා පවා විභාගයට ගියාම හුඟක් ළමයින්ට අපරාධේ හොඳට පාඩම් කරපු අය. හොඳට මහන්සි වෙච්ච අය. හරියටම ඔය පෑය තුනේදී හෝ පෑය දෙකේදී මොකද වෙන්නේ? ඒ ටික අමතකලා යනවා. විභාග ඉවර වෙච්ච ගමන් මතක් වෙනවා. ඇයි ඒ? නොසන්සුන්කම. නොසන්සුන්කම. හිත නොසන්සුන් වුණා එයි එයාගේ මනස ඒකාග්‍රතාවයක තියන්න පුරුදු කරේ නැහැ. කරුණු නම් ගොඩාක් එකතු කරන්න පුරුදු කරා. බය වුණොත් ඔක්කොම ඉවරයි. ආ. ඒ විතරක් නෙවෙයි බොහෝ දෙනා තමන්ගේ ගන්න අරමුණ අරගෙන ඒ අරමුණ දිගේ ඉස්සරහට යන්න බැරුව උත්සාහය නැතුව මොකද වෙන්නේ? ඒකේ ඒ කර්ම ඔන්න සාමාන්‍ය පෙළ ඉවර කරලා ළමයි කියනවා මම විද්‍යා විෂය කරනවා කියනවා ටික දවසක් කරනවා නෑ මම කලා විෂය කරනවා කියනවා ටික දවසක් කියනවා මම වෙනත් විෂයක් කරනවා කියන ඔය විදිහට ඔය විදිහට එක එකක්වත් හරියට කරන්නේ නැහැ. මොකද එක අරමුණක එක දිගට යන්න පුරුදු කරලා නැහැ. ඒකට අපි ධර්මය ගැන හොයලා නැහැ. ළමයින්ට පුරුදු කරන්න නම් දෙමාපියෝ මොකද කරන්න ඕනේ? ඔන්න අපිට ඇවිල්ලා සමහර දෙමාපියෝ වඳිනවා. අවුරුදු දෙකේ තුනේ ළමයි මගේ දිහා බලාගෙන නෙවෙයි වඳින්නේ. දෙමාපියෝ දිහා බලාගෙන. ඒ කට්ටිය නැමුනේ කොච්චරද මෙයාත් ඒ ගන්න තමයි නැමෙන්නේ. ඒ කට්ටිය වැන්දේ කොහොමද මෙයාත් ඒ ඒ විදිහට තමයි වඳින්නේ. එහෙනම් නිවසේදී දෙමව්පියෝ භාවනාවක යෙදෙනවා දැක්කොත් දරුවොත් මොකද කරන්නේ? භාවනාවක යෙදෙනවා. එක භාවනා කරන ගෙදරක භාවනා කරන ගෙදරක මට මේ ඇවිල්ලා කිව්ව දෙයක්. ඒ දෙන්න දෙමාල්ලෝ පොඩ්ඩක් ප්‍රශ්නයක් විසඳ ගන්න බැරුව බහිම්බස් වෙලා තියෙනවා අම්මයි තාත්තයි දෙන්න. දැන් බලනකොට මේ ගෙදර හිටිය පුංචි දියණිය නැල්ලු හොයාගන්න නැහැ. දැන් දෙන්නත් එක්ක එකතු වෙලා බහිම්බස් වෙන පැත්තකින් තියලා ඒ බහින් බස් වීමක් කියන්නේ ලොකු එකක් නෙවෙයි මේ තීරණයක් ගන්න බැරුව එහාට මෙහාට පොඩ්ඩක් පොඩි බහින් බස් වීමක් වෙලා. මේ ළමයා හොයාගන්න නැද්ද? බලනකොට පැදුරකුත් අරගෙන ගිහිල්ලා දොරක් මුල්ලට වෙලා භාවනා කරනවා. පස්සේ මේ දෙමව්පියෝ දෙන්න අහලා තිනු මොකද ඔය? ඇයි ඔයා එහෙම කරේ? නෑ අම්මගේ තාත්තගේ ප්‍රශ්නෙට විසඳුම භාවනා කරලා හොයන්න පුළුවන්ද කියලා බැලුවේ. ආම් බලන්න ඒ භාවනා කරන දෙන්නේ. ඒකින්ද මේ ළමයා මේ ළමයාගේ සංකල්පයක් තියෙනවා භාවනාවෙන් ප්‍රශ්නෙට විසඳුමක් තියෙනවා කියලා පුංචි කාලෙම සංකල්පයක් තියෙනවා. වර්ධිනවා තමයි අපිට ඕන තැනක. නැවත නිවැරදි කරගන්න ඕනේ. ඉතින් ඒකින්ද අපේ හිත එක එල්ලේ එක අරමුණකට තීව්‍රව, ඊ타ත්ම ප්‍රබලව නොසැලී යන්න මහා චිත්ත ඒකාග්‍රතාවයක් තියෙනවා. ලෝකයේ හෙල්ලෙනකොට මම නොසැලී ඉන්න. ඕනම தත්වයක් කරතේ කොච්චර බාධා වෙනවද කියන්නේ? නේද? කොච්චර බාධා වෙනවද කියන්නේ. එහෙනම් මේ මේ සමත භාවනාවක් පුරුදු කිරීමෙන් Tamanට නොසෙල්ලී ඉන්න පුළුවන් ශක්තිය ඇති වෙන ඇති වෙනවා ජීවිතේ ගෙනියන්න. මේ වටිනාකම් ටිකයි කතා කරන්නේ මේක කරන්නේ කොහොමද කියලා ඉදිරියේදී ආනාපාන සති භාවනාවෙන් පටන් අරගෙන අපි මේ කරන විදිය ගැන සාකච්ඡා කරනවා. මේ මේ ධර්ම දේශනා මාලා මේ මුල හරියේදී අපි කතා කරන්නේ මේකේ තියෙන වටිනාකම. ඊළඟට මේ සමාධියේ තියෙන සමාධියේ තියෙන වටිනාකම. අපි ඊළඟ ධර්ම දේශනාවේදී ප්‍රඥාවේ තියෙන වටිනාකම කතා කරනවා. සමාධියේ තියෙන වටිනාකම පින්වත්නි කොච්චරද කියනවා නම් ලොකු රහසක් එලි කරන්න මම මේ හදන්නේ. හරි. මේ අපි ඔක්කොගේම ජීවිත අරමුණ මොකද්ද? ඔකොටෝම තියෙන එක ජීවිත අරමුණක් තියෙනවා. ඒක තමයි සන්තෝෂෙන් ඉන්න. කෑමද, නෑමද, නේද? නිදියෑමද, ගෙවල් හැදීමද, යාන වාහන ගැනීමද, දරුවෝ හැදීමද, විවාහ වීමද, ඉගෙන ගැනීමද, බොහෝ භාණ්ඩ එක රාශි කර ගැනීමද, නේද රස්සාවල් හොයා ගැනීම ඔක්කොම මොකටද? සතුටු වෙන්නද නැද්ද? හැම වෙලේම ජීවිතේ බලාපොරොත්තුව සතුටු වීමයි කියලා කිව්වොත් හරිද? මොකද කියන්නේ? හැමදේම කරන්නේ සන්තෝෂයෙන් ඉන්න. මේ සන්තෝෂ වෙන්න අවශ්‍ය කරන දේවල් ලැබෙනකොට ඇහැට පේනවා. ඇහැට පේනකොට සන්තෝෂය උපදින්නේ ඇහේද හිතේද? හිතේ. ආව නේද? මිහිරි ගීත නැත්තම් මිහිරි ශබ්ද ඇහෙනකොට සතුට උපදින්නේ කනේද සිතේද? කනේ. නෑ සිතේ නේද? හොඳයි. දිවට රස දැනෙනකොට සතුට උපදින්නේ දිවේද සිතේද? නාසයට ගඳ අයෙත් හිතේ. කයට කැමැති පහස ලැබෙනකොට සතුට උපදින්නේ කයේද සිතේද? සිතේ. මනසට ආදරය ආදී ධර්ම උපදිනකොට සතුට උපදින්නේ හිතේ. එහෙනම් අපි හය දොරකින් සතුට කරන්න හදන්නේ සිත. සිතේ සතුට. සිතේ සතුට ඇතිකරන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන බාහිර අරමුණු වලින් පුළුවන් තරම් මේක සතුටෙන් තියන්න එක එක ඒවා කරන්න හදනවා. හරියට මහන්සි වෙන්න වෙලා ඉතින්. ඇයි? හැමදාම සතුට වෙන දේවල් පෙන්වන්න ඕනේ, අස්වන්න ඕනේ. නේද? බාහිරින් ලබා දෙන්න ඕනේ. හරියට මහන්සි වෙන්න වෙලා තියෙන්නේ සිතේ සතුට ඇති කරන්න. මේ දැන් කොච්චර කල්ද මේ මහන්සි වෙලා? හිතේ සතුට ඇති කරන්න මහන්සි වෙන්න පටන් අරන් කොච්චර කල්ද? දන්න දවසේ ඉඳලා. දැන් සතුටෙන්ම දන්නේ නැහැ ඉන්නේ. දැන් හරි ගියාද වැඩේ? දැන් හරි ගිහිල්ලාද? නැහැ. කවද දන්නේ හරියන් දවස? අපි හිතුවේ නෑ මේ ගැන. නේද? එහෙම නෑ බොහොම අඩුවෙන් තියෙන එක. නේද? බොහොම පොඩි වෙලාවක්. මං කැමති දේවල් මං කැමති වෙලාවට මං කැමති අය මං කැමති වෙලාවට මං කැමති තැන මං කැමති විදිහට නේද? වහින්නෙත් නැති වෙන්න ඕනේ, හයියෙන් පායන්නෙත් නැති වෙන්න ඕනේ. ඔක්කොම එකතු වෙච්ච වෙලාවට ඔන්න පොඩි සතුටක් උපදිනවා. හැබැයි ඒකත් බොහොම ටික වෙලාවයි අර දේවල් ඔක්කොම වෙනස් වෙන හින්දා. එහෙනම් මේ ක්‍රමයට සතුට උපදිනවා කියන්නේ මම කියනවා මෙන්න මේ වගේ. මේ පින්වන්ත අයගේ సంతාන 99 අවුරුද්දකට බද දුන්න ඉඩමක් වගේ. 99 අවුරුද්දකට ඉඩම බද දුන්නාම මොකද වෙන්නේ? ජීවිත කාලෙම ආයෙකින් ප්‍රයෝජනයක් ගන්න බෑ. ඒ වගේ හිතේ සතුට අනිත් අයට දීලාද නැද්ද? තමන්ගේ හිතේ සතුට උපදින්නේ අනිත් අය මත. අනිත් අය මත කිව්වොත් මොකද කියන්නේ? දරුවෝ මත, ගෙවල් දොරවල් මත ඒවා හොඳට තියෙනකොට හිත සතුටුයි. ස්වාමියා භාර්යාව මත ආදරය කරන අය මත නේද? ඒකින්ද මේ බලන්නකෝ. දරුවෝ කියනවා දෙමාපියෝ කියනවා දරුවන්ට ඔයාලගේ සල්ලිත් එපා අපිට ඔයාලගේ බලයත් එපා මටයි තාත්තටයි දෙන්නට ඉන්න ඕන තරම් දේවල් තියෙනවා. ඒකින්ද ඔයාලාගේ මොකවත් අපිට එපා. හැබැයි ඔයාලා හොඳින් ඉන්න ඕනේ. හොඳින් ඉන්න ඕනේ කියලා. ඇයි ඒ? හොඳින් හිටියේ නැත්තම් මොකද වෙන්නේ? ඔය හොඳින් ඉන්න කියන්නේ දරුවන්ට තියෙන ආදරයටද? බලන්න. දරුවෝ හොඳින් හිටියේ නැත්නම් දෙමාපියන්ට රිදෙනවා. හරි අමාරුයි හිත එතකොට. තමන්ගේ හිත රිදෙන එක නවත්ත ගන්න අර කට්ටියට කියනවා මේ ඔයාලා හොඳින් ඉන්න නැහැ. එහෙනම් හොඳින් ඉන්න කියන්නේ එයාලට ආදරයටද අපිට ආදරයටද? තේරෙනවද වැඩේ? නේද? අපේ හිත නරක වෙනවා එයාලා නරකින් හිටියොත්. ඒ කියන්නේ මගේ හිත නරක වෙලා රිදෙනවට මං කැමති නෑ. ඒකෙන්ද මං එයාලට කියනවා හොඳින් ඉන්න කියලා. අල්ලපගෙදර ළමයින්ට කියන්නේ නෑනේ. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මගේ හිතේ තමයි මේ ඔක්කොම දෝෂේ තියෙන්නේ. මෙන්න මේ හිතේ සතුට උපදවා ගන්න චිත්ත සමාධියකින් දරුවෝ හින්දවත් නෙවෙයි යාන වාහන, ගෙවල් දොරවල්, එක එක දේවල්, සමාජ සම්මත දේවල් උසස් තත්වයන් නෙවෙයි, සමාජයේ උසස් තත්වයන් නෙවෙයි. ඒවා ඔක්කකින්ම ලැබෙන සතුට කෙටි කාලයකින්ම දුකක් බවට පත් වෙනවා. හැබැයි චිත්ත සමාධියකින් ලබන්නා වූ සතුටක් තියෙන එක කොහොමද ලබන්නේ කියලා අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. නමුත් චිත්ත සමාධියකින් ලබන්නා වූ අති මහත් වූ සතුටක් තියෙනවා පින්නත් නේ. ඒක ධර්මයේ සඳහන් වෙන්නේ දෝරේ ගලා යන උල්පතකින් ගලන වතුර වගේ කියලා. දෝරේ ගලා යන උල්පතකින් ගලන වතුර වගේ එක දිගට මේ සතුට ගලාගෙන එනවා බාහිර අරමුණකින් තොරව. අන්න ඒ සතුට වෙන කෙනෙක් මත රඳාපවතින එකක් නෙවෙයි මේ දැන් උපදින සතුටට වැඩිය විශාල සතුටක්. මේ ශරීරයේ නොදැනෙන තනක් නැති තරම්ය මේ සතුටෙන් ඉපිලී ගිය තනක් නැති තරම්ය ඒක බාහිර කාටවත් නවත්තන්න බෑ. එහෙනම් අපේ ජීවිතේ සතුටු වෙන්න තවත් ක්‍රමයක් තියෙනවද නැද්ද? ඇහෙන් රූප බලා, කනෙන් ශබ්ද අසා, නාසයෙන් ගන්ධ, දිවෙන් රස, ශරීරයෙන් පහස කියන ඒවා විතරක් නෙවෙයි තවත් ක්‍රමයක් තියෙනවද නැද්ද? දැන් ධර්මය මොනතරම් වටින දෙයක්ද කියලා කල්පනා කරන්න ඕනේ. වෙන අය වෙන අය මත ප්‍රදාපයතිලා තියෙන හිත ගලව ගන්න ඕනේ. ගලවගෙන තමන්ගේ සතුට තමන් උපදවා ගන්න වැඩපිළිවෙල හදා ගන්න ඕනේ. නැත්තම් කවදාකවත් ස්ථිර සතුටකින් නම් ජීවත් වෙන්න හම්බෙන්නේ ස්ථිර සතරකින් ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මේවා පිළිබඳව හොඳින් කල්පනා කරන්න ඕනේ. කල්පනා කරලා ඇලි ඇලි ඇලි ඇලි ඉන්නේ නැතුව ඒකේ තේරුම ගෙවල් දොරවල් වල ඉඩම් යාන වාහන ඔක්කොම අතහැරලා දාලා කැලේ යන්න කියන එකද මේ කියන්නේ? නෑ නෑ නේද? හිතෙන් ඇති වෙලා තියෙන ගැටීම් බැඳීම් ස්වභාවයන් අයින් කරගන්න අර හිත ඇදීලා යන ගති අයින් කරගන්න අර කියන්නේ නේද ඕන නැති කතාවක් කියනවා විශේෂයෙන් අපේ මේ නේද අම්මලාගේ පැත්තෙන් කියන්නේ මට පොඩ්ඩක් කවුරු හරි බැන්නොත් ඉතින් ඇඬෙනවා මං හරි බොළඳයි මොකටද බොළඳ උනේ නේද එක වචනයක් කිව්වම ඇඬෙනවා මේකද වීර ගතිය මේකද මේක මහ මොකද්ද බුදු කෙනෙක් ලෝකේ පහළ වෙච්ච කාලයක චිත්ත සමාධියකින් අති ප්‍රබල හිතක් වර්ධනය කරගන්න පුළුවන් කාලයක් කියන යන්තම් කවුරු හරි මොන හරි කිව්ව මට ඇඬෙනවා ඔය කතාව කියන්න එපා පිස්සු වගේ කතාවක් එක්ක නේද ඒක විකාරයක් ඒක දුර්වලකම් ප්‍රකාශ කිරීමක් හීන දීන ගතිය, පෘතජන ස්වභාවය. හ්ම් මම මහමේරු පර්වතයක් වගේ හැදෙන්න ඕනේ. මං කවුරුත් හින්දා අඬන කෙනෙක් නෙවෙයි, නපුරුකමක් නෙවෙයි මේ කියන්නේ. ඇඬෙන්නේ නැති තත්ත්වෙට පත් කරගන්න පුළුවන්කම තියෙනවා අඩුම තරමේ. සියලු දුක් නැති කරන්න දේශනා කරපු ධර්මයක් අපිට හම්බෙලා තියෙන්නේ මේ මේ පොඩ්ඩක් අඬනවා. නේද අඩුම ගන්න මේ මරණයක් වෙලාවක් වන්දන් ඒත් කම නැහැ මේ වදනයකට අඬනවා. පොඩ්ඩ එහෙම වුණාම අඬනවා. මේ ඇඬිල්ල නම් හරියන්නේ නැහැ. ඒකද ඇඬෙන්නේ නැති තත්ත්වයට අපේ හිතපත් කරගන්න ඕනේ. දුක් ඇති වෙන්නේ නැති තත්ත්වයටපත් කරගන්න ඕනේ. නොසන්සුන් වෙන්නේ නැති තත්ත්වයටපත් කරගන්න ඕනේ. හ්ම් බෞද්ධයා හැරෙනකොට කතා කරනකොට hina වෙනකොට අනිත් අයට තේරෙන්න ඕනේ. තමන්ගේ දරුවන්ට දෙමාපියෝ ඉදිරියේ තේරෙන්න ඕනේ. අපේ අම්මා අපේ තාත්තා නිකන් පර්වතයක් වගේ අප්පා හෙල්ලෙන්නවත් නැහැ කිසිම ප්‍රශ්නයකට. ආන්ගෙන් පෞරුෂයක් හැදෙන්න ඕනේ. වයසට යන වයසට යන ලොකු පෞරුෂයක් හැදෙන්න ඕනේ තමන් තුළ. ආන් ඒවට ධර්මයේ භාවිතා කරන්න ඕනේ අපිට. ධර්මයේ භාවිතා කරේ නැත්නම් තමන් දුර්වල බොළඳ නේද? හීන හරීම හැමතැනටම යට වෙලා ඉන්න කිසිම තීරණයක් ගන්න බැරි දුර්වල ජීවිතයක් බවට පත් වෙනවා වයසට යන්න යන්න. ඒකින්ද චිත්ත සමාධියේ තියෙන වටිනාකම තවදුරටත් අපිට ඉදිරියේදී දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒක කරගන්න විදිහ අපි ආනාපාන සතියෙන් පටන් අරගෙන භාවනා මාර්ගය සාකච්ඡා කරනවා ඉදිරියේදී. ඉතින් ඒ සඳහා තමගේ අවධානය යොමු කරන ලෙසත් ඉල්ලමින් අද දවසේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේ 11 වෙනි ධර්ම දේශනාව තමයි සිද්ධ වුනේ මේ සඳහා දායකත්වයෙන් දරන හැමදෙනාටම ආශිර්වාද කරමින් හැමදෙනාටම උතුම් නිර්වාණ අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.